ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පිටුමත්ටි අපි භාවනා වැඩමුළුවේ 11 වෙනි ධර්ම දේශනාව සඳහා අවස්ථාව ලැබ කරගෙන තියෙන්නේ. ඉතින් අපි ධර්ම දේශනාව ආරම්භ කරන්න කලින් සියලු දෙනාම ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ඉති ඉදප්පච්චයා විඥානාන්තීති පුත්තේන සතානන්ද අත්ථි තිස්ස වචනියං කිම් පච්චයා විධානං විඥානන්ති ඉති චේ වදෙය නාම රූප පච්චයා විඥානන්ති ඉච්ඡස්ස වචනියං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මහා නිදාන සූත්‍රය වටිනා සූත්‍රයක් ਸਰවචනාංශ විසින් දේශනා කරන්න ඉදිච්ච අපි ඒක මාතෘකාව වශයෙන් තියාගෙන මේ වැඩමුළුවේ ඒකේ අවසාන අංකයේ ඉඳලා ක්‍රමයෙන් මුල දක්වා ප්‍රභවය දක්වා ගමන් කරමින් ඉන්න අවස්ථාවක් ඒ සඳහා ඒ පරිසම්පාදාංක එක එකක් අපේ ශක්ති ප්‍රමාණයට ਸਰවඥ පාඨය උද්දුත කරගෙන අපි අපේ භාවනා ජීවිතය සම්බන්ධ කරගෙන අපි දන්න ධර්ම ඥානයත් එක්ක ගලපමින් මෙතෙක් ඇවිල්ලා තියෙනවා. ඒ සඳහා ඒ ඒ දක්වාපු ගමනේදී අපි ඊයේ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්න යෙදුනේ ඒ සියලු ස්පර්ශයන්ට ආහාර සපේන මේ නාම රූපය එහෙම නැත්නම් අපි ගන්න මේ අරමුණ කියලා වගේ ගන්න එක ඒ සඳහා මොකද්ද ආසන්න කාරණා වෙන්නේ ඒකට අදාළ හේතු ප්‍රත්‍ය නිදාණය සම්භවයේ මොකක්ද කියලා. එතනදී සරුවචනන්දේ සඳහන් කරන්නේ මේ විඥාණය නාම රූපයට හේතු ප්‍රත්‍ය සම්භවය නිදාණය වෙනවයි කියලා. දැන් අද ඉදිරිපත් කරන පාඩයේදී අත්‍යපත්‍ය විඥානන්ති අති ඉදප්පච්ච විඥානන්ති इति පුත්තේන සතානන්ද අත්‍යතිස වචනියයි. ඒ නාම රූපයන් සහතික කරලන වළංගු භාවයටපත් වෙන විඥාණය සඳහාත් අදාළ හේතුවක් ඇත්තේද ආසන්න කාරණාවක් ඇත්තේද යම් කිසි විදියකට ප්‍රශ්නයක් නැගුවොත් ඕක කියන්නේ කියනවා ඉතින් යම් කිසි කෙනෙක් අහුවොත් කිම් පච්චා විඥානන්ති ඉති චේවදෙය මේ විඥාණයට ඔය කියන පත්‍ය මොකද්ද කියලා නාම රූප පච්චා විඥානන්ති ඉච්ඡස වචනය. ඒකට කියන්න කියනවා විඥාණයට හේතුව නාම රූපය කියලා. දැන් මෙතෙක් වෙනකන් අපි රේඛීය ක්‍රමයට පිටිපස්සෙන් පිටිපස්සට ගියා. ගියාට පස්සේ මෙතනදී ඊයේ නාම රූපෙට හේතු වෙච්ච ප්‍රත්‍ය වෙච්ච විඥාණය ගැන කතා කරනකොට විඥාණයට නාම රූපෙ හේතු වෙනවයි කියලා මෙතන අර සාමාන්‍ය පටිච්චසමුප්පන්න ක්‍රමයට වෙනස් මහා නිදාන සූත්‍රයේදී සුවිශේෂී සංදිස්ථානයක් සරුවචාන්සේ ගෙනහැර පානවා. ඉතින් ඒක අපේ පවතින සම්ප්‍රදාන කූල අර්ථ කතාවට අනුව උඟක් අමාරුයි විනිවිදලන්න තේරුම් අරගන්න ඒ විතරක් නෙවෙයි ඇත්ත වශයෙන් කියනවා නම් භාෂාවකින් ව්‍යාකරණකින් නිරුත්තිපත වලින් විස්තර කරගන්නත් අමාරුයි ඒ මොකද ඒක තේරුම් ගත්තොත් තේරුම් ගත්තේ ඉස්සලා හිටපු මනුස්සයා නෙවෙයි තේරුම් ගත්තට පස්සේ ඉතුරු වෙන්නේ අනිවාර්ය මනුස්සයත් තේරුම් ගන්න මනුස්සයත් අඹරවගෙන එයා තේරිච්ච කෙනෙක් බවට පත් කරගෙනයි මේ සංදිස්ථානයේ දිගෑරෙන්නේ. ඒක නිසා එතන අර කළු ලෑල්ලක ලියලා ගුරුවරෙක් කියලා දෙන විෂයක් ඉගෙන ගන්න ශිෂ්‍යෙක් වශයෙන් කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි මේකට බැහැ ගන්න සිද්ධ වෙනවා. බැහැලා ඒක Taman තුලින් අවබෝධ කරනකොට ඒ පුද්ගලයාගේ හැව හැලෙනවා. අර තිබුණු අවිද්‍යාව නැත්තම් අයින් වෙලා වෙනසක් ඇති නොවුනොත් ඒ තාක්කල් ඒ කෙනාට කියනවා මේක මට තේරෙන්නේ නැහැ කියලා. ඒ නිසා මෙතෙන්ට යනකම් ඒ ව්‍යාකරණ වචන ආදි වචන නිරුත්ති වද සේලම වළංගුයි මෙතෙන් යහට ගිය ගමන් ඒක ඔක්කොම අවලංගු වෙලා අපි බටහිර මානසිකත්වයේ තියෙන වචනයක් ණයට ගත්තොත් යටිහිතට බහිඳ වෙනවා මෙතෙන් එනකන් තියෙනවා අපිට තර්කෙට, ව්‍යාකරණයට, භාෂාවට, ණය විපස්සනාවට අල්ලන්න පුළුවන්. මෙතෙන් යහට යනකොට තමනුත් ඒකට අහු වෙන විදිය ඇඹරිලක් තියෙනවා. ඒක සූත්‍ර කරගන්න මම හිතන්නේ ඒක නිසා මේ ධර්ම දේශනාවක් ඇහුවයි කියලා විචක්ෂණව ධර්ම දේශනාවක් පැවැත්වුවයි කියලා ඒක sannivedanaya කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපිට උත්සාහ කරන්න වෙන කරන්න දෙයක් නැහැ. ඒ උත්සාහ කරන්න වෙන්නේ මේ වචනම පාවිච්චි කරලා තමයි. ඒ උත්සාහ කරන්න වෙන්නේ මේ ව්‍යාකරණයෙන් පාවිච්චි කරලා. මේ සම්මුතියෙන් පාවිච්චි කරලා. ඉතින් අපිට කරන්න තියෙන්නේ ඒක කවදා හෝ ප්‍රත්‍යක්ෂ වශයෙන් සිද්ධ වෙනකන් ඒ ඒකම හැපි හැපි ඒකම යෙදී යෙදී ඒකම භාවනා කර කර ඒවම බහුලීගත කර කර ඉන්න එකයි. අන්න එහෙම කරන වෙලාවකට විශේෂයෙන් මේ වගේ උරදීලායේදී කටයුතු කරන යෝගාවචරයෙකුට ආහඬ වෙන නැත්තම් තේරුම් ගන්න වෙන ප්‍රශ්නයක් තමයි කිම් පච්චා විඥානන්ති කියලා මේ විඥානය කියන එක වෙනමම හිතගෙන දිගටම පවතින ඒකටම සුවිශේෂී ආවේනික ලක්ෂණ සහිත නයිසර්ගික ගතිලයි සහිත එකක්ද නැත්නම් විඥානය එතන එතන හටගන්න එකක්ද කියලා බැලුවොත් එතෙන් තියෙනවා විශාල වෙනසක් ආත්ම සංඥාව එන්න නම් විඥානය දිගට පවතින එකක් කියලා කියන්න ඕනේ ඒ සඳහා ආත්ම සංඥාවට බරව කියලා ඒක විදික විචනකින් කියනවා මහායාන අදහස් වල ආලේ විඥානය කියලා අඩියෙන්ම තියෙන විඥානයක් තියෙනවා කියලා හඳුනාගෙන තියෙනවා. ඒකට සාපේක්ෂව තේරවාදී භවංගේ කියලා එකක් හඳුනාගෙන තියෙනවා. ඒක දිගටම තියෙනයි කියලා ඒ අර්ථ දිනැත්තු කතා කරනවා. මොන් මෙතනදී සුද්ධ වශයෙන්ම සරුවත්යන්සේ සඳහන් කරලා දෙනවා. එහෙම දිගට පවතින දෙයක් නැහැ. එතන එතන පුහුත්තු වෙමින් එතන එතන හට ගන්න දෙයක් විඥානය කියන්නේ කිදප්පච්චේ දෙයක්. ඒකට හේතු වෙන්නේ නාම රූප දෙක. එතනේ නාම රූප දෙක අදහස් කරනකොට ඒ අර භවංග කතාවල් ගන්න. එතන සම්ප්‍රදාන කුල අර්ථ කතාවල් දෙන ඇත්තෝ. නාම ධර්ම කියනකොට හිතත් චෛතසික දෙකයි චිත්ත චෛතසික දෙකම නාම ධර්ම කියනවා. නමුත් මෙතනදී පොතු අරලා ගත්තොත් විශ්සුරු කරලා විස්තර කරලා ගත්තොත් පතුරු ගහලා ගත්තොත් සර්වචනාසිකේ දේශනාවේදී නාම ධර්ම කියලා සඳහන් කරන්නේ වේදනා සංඥා පස්ස චේතනා මානසිකාර කියන පහ විතරයි ඒකේ නාම ධර්ම වල විඥානේ නැහැ ඔය මේ සමාධිත්‍ය වගේ සූත්‍ර වල සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නාම ධර්ම විශ්ලේෂණ කරනකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ධර්ම පහ නාම කොටස් වලට දාලා තියෙනවා ඊට පස්සේ රූප කොටස් කියලා කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ වල සංඥාව අත් වශයෙන්ම පටවියාපෝ තේජෝ වල තියෙන ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶ කියන ටික විතරයි රූප ධර්ම වෙන්නේ එතකොට මේ නාම ධර්ම ඕන වෙනවා අර පටවි කොටස් වල ආකාර ලිංග නිर्देश අරමුණු දැනගන්න. ඉතින් නාම ධර්ම විතරක් තිබිලා බෑ රූප ධර්මත් තියෙන්න ඕනේ. ඒ රූප ධර්ම මේකයි කියලා දැනගන්න නිසා නාම රූප දෙක එකතු වෙනකොට එකිනෙක ප්‍රත්‍ය වෙලා තමයි මේ පාඨවි වලින් ආපෝ ධාතුව වෙන් කළා හඳුනගන්නේ නාම ධර්මයි. ඉතින් ඒ දෙක වෙන් කළා හඳුනගන්න පාඨවි කියලා විශේෂ ගුණයක් තියෙන්න ඕනේ. ඒවට ධාතු කියන නම දෙන්නේ ඒ ස්වභාවය ඉව දරනවා. පාඨවි ධාතුව බුදුහමෝ පහළ වුණත් නැතත් අපි භාවනා කළත් නැතත් මේ පටවි ධාතුවේ සාද ස්වභාවය සහැල්ලු ස්වභාවය ඝන බව මෙලෙක් බව සුබුදු බව ගුරුසු බව දරනවා ඒක කවුරකට ලකුණු ගන්න කරන වැඩ නෙවෙයි තේජෝ ධාතුව ඒක උණුසුම් සිතිල් ස්වභාවය දරනවා එතකොට අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර වලින් උණුසුමෙන් සිසිලස වෙන් කළ හඳුනනවා ආපෝ ධාතු තේජෝ ධාතු වෙන් කළා හඳුන්වනවා. නමුත් ඒ සඳහා නාම ධර්ම පාවිච්චි කරන්නේ තේජෝ ධාතුවේ තියෙන ආකාර, ලිංග, නිමිති, ಉದ್ದೇಶ කියන රූප සංඥා. ඉතින් මේ දෙක එකතු වෙච්චාම නාම රූප දෙක කියලා කියනවා. මේ නාම රූප දෙකේම මේ පාඨවි ධාතුව ගත්තොත් ඕන වෙලාවකට අද ගතිය ඉස්සලා මෙලක ගතියට මාරු වෙන්න පුළුවන්. මේ සුමුදුර තිබුණ එක මේ ගොරෝසු වෙනවා. තේජෝ ධාතුව මේ උණුසුම තිබෙන එක කාටවත් නොකිය පෙර සංඥාවක් නොදී වහාම සිතට මාරු වෙනවා. ඉතින් මේ වගේ චපල මේ තරම් කිසිම චාරයක් නැතුව මාරු වෙන රූප ධර්ම හෝ ඒ වගේ සංඥා හෝ එතනම් වේදනා පස්ස වේදනා චේතනා පස්ස මනසිකාර කියන මේ ධර්ම වල තියෙන වහා විලස් වෙන සුළු ගතියක් තියෙද්දී ඒ දෙක පදනම් කර නැති වෙච්ච විඥානයේ ස්ථිරතාවයක් තියෙන්න පුළුවන් ද කියලා බුදුහාමුදුරුවෝ අහනවා. අරතරන් සීඝ්‍රයෙන් වෙනස් වෙන නාම කොටාසකුත් අරතරම කිසියම් වගකීමකින් තුර චපලව වෙනස් වෙන රූප කොටාසකුත් ඇති වෙච්ච නාම රූප පදනම් කරන ඇති වෙච්ච විඥානය කෙසේනම් ස්ථිරසාර වෙයිද කියලා. නමුත් මේ මෙහර තර්කානුකූලව විස්තර කරනකොට උඩ ජග් ගහන්න වෙනවා මේක ස්ථිරව තියෙනවා කියන්නේ ආලේ විඥානයක් දාගෙන එහෙම නැත්නම් මේ භවංගයක් දාගෙන ඉතින් ඒක භවංග කතාවල් සූත්‍ර පිටකේ නෑ. හැබැයි භවග්ග කියන වචනයක් තියෙනවා. විඥාන ස්රෝතේ කියන වචන තියෙනවා. ඉතින් මේක මේ එක දිගට පවතිනවා කියන මායාව නැත්නම් අත්ත්ව සංඥාව නැත්නම් මිච්ඡා දිච්චය එහෙම නැත්නම් අයෝනසෝ මානසිකාරය අටුවාව තුලට රිංගගෙන තියෙනවා. අටුවාචාරින් වාසයේ කකුල් දෙක අස්සෙන් ගන්නව නැතු. ඒස දිගටම තියෙන්නේ මොකද්ද? මේ විඥාන එක දිගට පවතිනවා කියන එක. ඉතින් ඒකෙදී ඒව පිළිබඳව ඇත්තටම සන්තෝෂ වෙන්න පුළුවන් අපි ඔය කටුකුරුදි ස්වාමීන් වහන්සේගේ ඇත්තු. මේවා ගැන හරියට හොයලා ඒ ස්වාමීන් වහන්සේ මෙවැනි මත ඇති නොවීමට දීලා තියෙන සාධක සූත්‍ර ගැන හර දක්වනවා. ඒකෙදී සර්වචන් වහන්සේ එක සූත්‍රයක් ගැන හර පාළේ ස්වාමීන් වහන්සේ කියනවා මහන්නේ මේ පංචස්කන්ධය අරගෙන යම් කිසි කෙනෙකුට ආත්ම සංඥාවක් ලාවට හරි ගන්න ඕනේ නම් මේ අවුරුද්දක් දෙකක් තුනක් හතරක් පවතින ශරීරය ආත්මයි කියලා ගන්න එක ලාභයි කියලා කියලා තියෙනවා. මොකද ඒක දිගට හිටිනවා. නමුත් ඒ රූපය වෙනුවට වේදනාව එච්චරක්වත් කියෙටෙන්නේ නැහැ. මේ සබ දුකට මාරු මේ දැනෙන දේ නොදැනෙන දේ බවට මාරු වෙනවා. ඒ නිසා මෙවැනි චපල වේදනාවක් රූපේ තරම්වත් වටින්නේ නැහැ කියලා කියනවා ආත්ම සංඥාවෙන් ගන්න. ඊට පස්සේ සංඥාව අපි හඳුනා ගැනීම සඳහා තියෙන ලකුණු. ඒවා එකින් එකට පොඩ පොඩ මාරු වෙනවා. අපි පළවෙනි සැරේ දකින්නකොට තියෙන අදහස නෙවෙයි දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ හතරවෙනි සැරේ. මේ සංඥාව සීක්‍රේ මාර්ගනවා වේදනාවලටත් වැඩියි. ඊට පස්සේ සංස්කාර කියලා කියන්නේ චේතනා. එහෙම නැත්නම් අදිෂ්ඨාන. එහෙම නැත්නම් අපේ ආශාවල් ටික පළපුරුදු කන් ටික ඇබ්බැහි ටික එව්වත් වෙනස් වෙනවා. ඒක සංඥාවටත් දීපණින් වෙනස් වෙනවා. අන්තිමටම උපමාවක්වත් දෙන්න තරම් දෙන්න තරම් බැරුව ඉතාම ශීඝ්‍රයෙන් වෙනස් වෙන දේ විඥානයේ ඒකට ආත්මය කියලා කියන්න වටින්නේම නැති දේ. ගැළපෙන්නේම නැති දේ ඒ වුණාට ඒ Hindu ආගමේ ඒ විෂ්ණු විඥානය කියලා හඳුනාගෙන තියෙනවා අන්තිමටම මේ බුද්ධ ආගමට බොහොම සමාන අදහසක් ඇති කරගෙන මේ සියල්ලම වෙනස් වුණාට වෙනස් නොවන දෙයක් බ්‍රහ්මයටයි අපිටයි ජීවාත්මයටයි පරමාත්මයටයි සුවිශේෂ වූ විඥානයක් තියෙනවා. ඒ විඥානෙ මේ කැඩලා ගිහිල්ලා තියෙන එක එකට පොඩි පොඩි කැලි ගිහිල්ලා තියෙනවා. ඒවට කියනවා ජීවාත්මය කියලා. ওই ජීවාත්මය පරමාත්මයට එකතු වීම තමයි විමුක්තිය කියන්නේ. ඒ නිසා කීයර 100ක් පරමාත්‍ය අදහපන්. ඔබ වැරකට පස්සේ ඒකට ගිහිල්ලා ඒ කැලලත් මහත්මයට හේතු වෙච්චාම විමුක්තිය ලැබෙනවා කියන්නේ. ඒ ඒ පැතිරිච්ච ස්වභාවයට ක්‍රිෂ්ණ විඥානය කියලා කියනවා. විෂ්ණු විඥානය කියලා කියනවා. ඉතින් ඊට බොහෝම සමාන කතාවක් තමයි මේ පටලවාගත්තට පස්සේ අටුවාවේ සඳහන් කරලා තියෙන්නේ. මේ විඥානය එක දිගට තියෙනවා. උප්පත්ති විඥානවල මැරෙන්නේ, මැරිච්ච විඥානෙමයි ඊගාට එන්නේ. ඒකට මේ භවංගය කියලා කියනවා කියලා. ඉතින් මේ දේවල් බංකොලොත් වෙනකොට මේ කම්පැනි වලට කරන වැඩ වගේ දේවල්. අර ඒකේ සාරධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරනකොට ඔය විඥානයේ නාම රූප මත රඳා පවතිනවායි කියලා කියන කෙනාට ඒ විඥානයේ තියෙන භංගුර ස්වභාවය, සවිවර ස්වභාවය තේරෙන නිසා ඒ කෙනාට තියෙන මොන මතයක් හැදුවත් මේ විඥානයේ විසින්නම් හදන්නේ ඔක්කොම බොරු. ඔක්කොම කල්පවතින් නැති දේවල්. ඒ නිසා අර මතේ මේ මතේ නැත්නම් මේ තේරවාදය කියලා හරි එකක් කඩාගෙන වෙන් කරගන්න හදනවා නම් ඒ හරහා අනිවාර්යයෙන්ම ආත්මවාදයක් තියෙනවා. මේක දිගට පවතින මොකද්ද තියෙන්නේ. ඒ හරහා තමයි අපිට මේ සංස්කෘතියක් ආගමක් රටක් ජාතියක් වශයෙන් එකතු කරගෙන ඒක පවත්තන එක ලොකුයි නිවන් දකින්නට වැඩියි. මම බස් එකේ තාපුවර ඔටුවා ගෙට යනකොට පස්සේ නිකන් ඔළුව දාගන්න ඉඩ දීපු ගමන් ඒක ගෙටාවට පස්සේ අර ඉන්න මිනිහටත් ඉන්න නැහැ. ආ ඉතින් ඒ වුණාට අද සාහසික භාවය කොච්චරද කියනවනම් Taman නිවනක් දකින්න කටයුතු කරන මනුස්සයා ආත්මార్థකාමීක් බවත් රට ජාති ආගම රකින්න උත්සාහ කරන මනුස්සයා ජාතිවාදී හිතයිසී මිනිසෙක් බවත් කියන තරමට අපේ සාහිත්‍ය සාහසික වෙලා තියෙනවා. මෙහෙම එකක් නෙවෙයි අත්‍තර බුදුරජාණන් වහන්සේගේ ආభాෂෙන් ලැබිච්ච සිංහල සාහිත්‍යය. සිංහල සාහිත්‍ය නිතරම දැනගෙන හිටියා මේකේ තියෙන නිස්සාරකම. අපි මේ බටහිරට බැන්නට බටහිරෙත් එකයි අපිත් වෙලා තියෙන ක්‍රම හැටියට මේ විඥාණයට පණක් දීලා දිගට පවතින එකක් කිව්වට පස්සේ මේ විඥාණය පවතින නාම රූපය කියලා පිළිගන්න පුදුමාකාර බයක් තියෙනවා. අපිට හිතෙනවා මේ නිදාගන්න ඉස්සලා ඉන්න මිනිහම තමයි ගිරින්නේ කියලා. එයා තමයි ඒ කැලිටිකමයි මේ තියෙන නිසා ඒකමයි මේ දිගට පවතින්නේ කියලා කවදාකවත්. ඒක වෙනස් වුණොත් හෙල්ලුම් කෑවොත් නඩු කියන තරමට අයිතිවාසිකම් ඉල්ලනවා මොකද මේ විඥානයේ පවතින එතන එතන මතුවෙන නාම රූපයේ එල්ලීගෙන කියන එක පිළිගන්න කැමති නැති නිසා ඒ නිසා යම් වෙලාවක මේ භාවනා කරනකොට මට එකපාරට සීතලක් දැනෙනවා ඇයි ඒ කියලා මට එකපාරට උණුසුමක් දැනෙනවා ඇයි ඒ කියලා මට ඒක පහට පැත්තක් තේරෙන්නේ නැතුව ඒක කියනවා ඇයි ඒ කියලා අහනවා. මට මේ ආනාපානය හොඳට තිබුණ එක රවුමට කරගෙන පටන් ගත්ත මොකද ඒ කියලා අහනවා. ඒ මොකද අර විඥානයේ ස්ථිරයි. ඒ නිසා විඥානයේ පදනම් වෙන නාම රූපත් ස්ථිරයි. මේ මෙච්චර මේ ස්ථිර ලෝකෙ මොකද මේ හිතවන් කරගෙන පටන් ගන්න. මොකද ඒක සීතල වෙන්න පටන් ගන්නවා. මොකද ඒක උෂ්ණ වෙන්න පටන් ගන්න. එහෙම වෙන්න දෙන්න බෑ. මම භාවනා කරන නිසා කොහොමනක්වත් වෙන්න බෑ. මම දන් දීලා තියෙනවා, සිල් රැකලා තියෙනවා. ඒ නිසා කරකෙන්න බෑ. රත් වෙන්න බෑ. ශීතල වෙන්න බෑ ඒකේ තියෙන්න ඕනේ. ඔන්න අපිට ආගම නිසා දීලා තියෙන නිත්‍ය සංඥාවේ බරපතලකම ඒ නිසා පොඩි මැස්සෙක් කරුවත් ඉතින් නඩු. නමුත් එතන එතන මේක හට ගන්න දෙයක් බව තේරුම් ගන්න නම් පුච්චර සෙල්ලක්කාර වෙන්න ඕනද කියලා මම ওই වචනේ පාවිච්චි කරනවා සාහසිකයි කියන වචනේ. ඒක ඇත්තටම ත්‍රිපිටකයේ බොහොම අඩුවෙන් වගේ සඳහන් වෙලා තියෙන සඳහන් වෙලා නැහැ. ඒකට පුදුමාකාර විදිහේ විප්ලවීය හැඟීමක් එහෙම නැත්නම් රැඩිකල් වාදී හැඟීමක් තියෙන්න ඕනේ ඒ නාම රූපය කියන මේ කෙහෙල් පතුරු වගේ දෙයකින් හදපු පුටුවක් මේ විඥානය කියන ඔකේ වාඩි වෙන්න බෑ ඉස්සර මනමාලයක් ගෙදෙට්ට ආවම මනමාලේ ආමනේද්ද කියලා බලන්න කෙහෙල් පතුරුලින් පුටුවක් හදලා සුදු දෙද්දක් වහලා තියනවලු ඊපස්සේ මනමාලයා ගිහිල්ලා දක්කලා ඉඳගත්ත ගමන් අනිච්චම දැක් ගාලා ඔබට ගෑණියක් දෙන්න වටින්නේ නැහැ කියනවා. ඒසම් කරන්නේ පුතු පොඩ්ඩක් අදිනවා. දැන් මොනවත් පතමනුස්සෙක් ඉඳ ගන්න පුතු අදින පොඩ්ඩක් මෙහාට අදිනවා කියලා බලන්නේ මේක ඒක හයියද කියලා බලන්නේ. ඒක නිකන් මේ අයිකට අර මිනිසුන්ට පුතු අයිතිකාරයාට පනවපනසර කෙනෙහිල්ලක් තියෙනවා. ඒක හොල්ලලා බලලා තමයි වාඩි වෙන්නේ. ඒ වගේ මේ කේල්පතු වලින් හදපු නැත්නම් මේ රට වුණ වගේ සයවර දෙකෙන් හදපු මේ විඥානය අල්ලාගෙන ඒක මගේ විඥානය කියාගත්තට පස්සේ ඒ මනුස්සයාට ජාති ජරා මරණ කියන එක බරපතල ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මේ විඥානයේ තියෙන භංගුර ස්වභාවය විඥානයේ තියෙන සයවර ස්වභාවය විඥානයේ තියෙන ක්ෂණ භංගුර භාවය එතන එතන උත්පත්ති ස්වභාවය දන්නවනම් ඒ කෙනා වයසට යන්න බෑ. හැම වෙලාවෙම තරුණව ඉන්න ඕනේ. හැම වෙලාවෙම එළඹ සිට සිහියෙන් නැත්තම් ඊගාවට එන චිත්තක්ෂණයේ තියෙන අහෝභාවයට සාදර වෙනවා. විඥානේ ස්ථිරයි, නිට්ටයයි කියන කෙනා ඒක ස්ථිර කරගන්න ස්වභාවයෙන් ඉඩක් නැහැ. ඒක නිතර වෙනස් වෙන නිසා වෙනස් වෙන හැම වෙලාවෙම තැවෙනවා. මම මේ ස්ථිරසාරව මගේ දන් දීලා දීලා කරලා ආධ්‍යාත්මයක් හදාගෙන සම්මා ජීවෙන් ජීවත් වෙද්දී මෙන්න બોලේ මේක වෙනස් වෙලා එහෙම කොහොමද? තෙල් ගාලා ඉස පීලා කොණ්ඩ වැඳපු මං මෙන්න බොලේ මේ ගෑනිට මං එපාලු දැ. වෙන්න බෑ. ගසනකලා පොල් කඩලා ගාලා දුන්නා මං මෙන්න බොලේ මේ ගෑනිට මං එපාලු දැ. මේ ශරීරය මට කියන විදිහට ඉන්න ඕනේ. ඒක පොඩ්ඩක් හරි කෙස් වැටුනොත් දල හැමරලි වැටුනොත් දතක් වැටුනොත් ඉතින් නඩු. ඒ තරමටම අර මේක මේ ඇත්තට කාගවත් දෝෂයක් නෙවෙයි මේ කෙලෙස් වල තියෙන ස්වરૂපේ මේ නිත්‍ය සංඥාව. මේ නිත්‍ය සංඥාවට රූප යම් ප්‍රමාණයක සාක්ෂි දෙනවා. ඒ නිසා පසුකාලීන අටුවාචාර්යන් වහන්සේලා නැත්තම් ওই අභිධර්ම විග්‍රහ කරන ඇත්තෝ රූපේ චිත්තක්ෂණ 17ක් පවතින බවත් නාමයේ එකම චිත්තක්ෂණයක් පවතින බවත් ඔන්න ගණන් හදලා කියනවා. නාම ධර්ම එක චිත්තක්ෂණය. රූප ධර්ම චිත්තක්ෂණ 17ක් පවතිනවා. ඇත්තටම ආත්මය කියනවා 17 පවතින එක වටිනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. බුදුහාම වෙන කාලේ 17 ඉලක්කම තිබ්බේ නැහැ. ඒක පසු කායින් හදාගත්ත දේවල්. වේදනාව ඊට පස්සේ සංඥා සංස්කාර විඥාන විඥානේ තමයි තාමත්ම ලෞ පරිවර්තක පිස්සු වැලිච්ච වඳුරෙක් වාගේ අත්ෙන් අතට පනින්නේ මේ අත්ත බලන්න විතරයි ඌනේ ඌට ඕනේ. බලනකොටම කැල්කියුලේෂන් එක වෙලා ඉවර පැල්ලෙවරයි. ඒ තරම් විඥානය කල්ලකන මේ තංගලන දෙඟලිල්ල. ඒක නිසා නාම රූප හටගන්නේ විඥානය නිසා විඥානය හටගන්නේ නාම රූප රසයි කියලා කියන මේ වටවලල්ලේ යෑම නිසා තර්කයට ඉන් ඔබට යන්න බෑ. ව්‍යාකරණයට භාෂාවට ණය විපස්සනාට ඉන් ඔබට යන්න බෑ. ඒ ටික සරුවත්න විශේෂය. ඒ නිසා මේ මහා නිදාන සූත්‍රයේ ওই විඥාන ස්කන්ධයට යහ තියෙන සංස්කාර ස්කන්ධයයි අවිජ්ජා ස්කන්ධය පෙන්වන්නේ නැහැ. අවිද්‍යා සංස්කාර දෙක පෙන්වන්නේ නාම රූප දෙපැසේ තියෙන සලආයතන පෙන්වන්නේ නැහැ. හැබැයි පොදු න්‍යාය පෙන්නවා ඉති අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදං නොහෝති මේ ඇති කල්ලි මේ වන්නේ මේ නැති කල්ලි මේ නොවන්නේ මේ මේ නිරුද්ධ වෙන කල්ලි මේ විරුද්ධ නිරුද්ධ වන්නේ කියන එක පේනවා. නමුත් ඒ විඥානපච්ච නාම රූප නාම රූපපච්ච විඥාන කියන මේ සංදිස්ථානට ගෙනල්ලා මේ සංදිස්ථානයේදී අර සංස්කාර ස්කන්ධයත් වැඩ කරනවා සංස්කාර වලට තමයි චේතනා කියලා ඔය නාම නාම ස්කන්ධය ඉස්සලාම වේදනා සංඥා චේතනා කියන දන චේතන කියන්නේ සංස්කාර ඒ වගේම අවිද්‍යාවක් තියෙනවා මේ විඥාන ස්ථිරයි කියලා ඒ වගේම මේ නාම රූප කොටස් ස්ථිරයි මේවා එතන එතන පහළ වෙන දේවල් නෙවෙයි. මේවා ස්ථිරයි කියන නිත්‍ය සංඥාවේ මට විපල්ලාස කියලා කියනවා. සංඥා විපල්ලාස කියලා කියනවා. මේ නිසා ඒ අවිද්‍යාවේ පෝෂණය ලබන මේ විඥාණයට කොච්චර අනිෂ්ඨිර වුණත් නিত্য නිෂ්ඨිර දෙයක් වශයෙන් මේ මේ විරාජමානව හැසිරෙන්න පුළුවන් ප්‍රත්‍යඥයාගේ මනස තුළ. රහතන් වහන්සේගේ මනස තුළ ඒකට ඉඩක් නැහැ. රහතන් වහන්සේ හොඳටම දන්නවා මේක తాවකාලිකව පැවතිච්ච දෙයක්. ඒ නිසා රහතන් වහන්සේගේ විඥාණය අපපතිත විඥානයක්. ඒකට සමහර වෙලාවට අනිදස්සන විඥානයක් කියලා කියනවා. ඒකේ නාම රූපයන්ගේ පිළිබිඹුව ඔය ඝන බහලව පහළ වෙන්නේ ඒක නිකන් අහස යන වලාකුලක් වගේ කළුලෑලක ලියපු සතහන් රටෝම පාටක් වගේ පහළ වුණාට මකලන සුළුයි පිළිඹු වෙන්නේ ඒක නිකන් උදාහරණයක් වශයෙන් කියනවා නම් ඒක රහත් විඥානයක තියෙන ඡායාව කැමරා එක තියෙන නෙගටිව් එකක් වගේ. නම පෘථජ්ජනයාගේ රහත් විඥානය පොසිටිව් එකක් වගේ. ඉතින් යාට ඒක පේනවා ඒ රූප සතාන් ලස්සන මේ ස්ත්‍රියක් මේ පුරුෂයෙක් ඔක්කොම පේනවා රිසොලූෂන් එක හොඳටම තියෙනවා. ඒ කියන්නේ විඥානයේ අන්තිම මොඩයි. අන්තිම අවිද්‍යාව බරයි. රහතන් වහන්සේගේ නෙගටිව් එක වැටෙනවා. නමුත් ඒක දිහා බලනකොට අර තියෙන ලකුණු පෙනුනට ප්‍රියමනාප උපදින රසගෙන විදියකට නෙමෙයි තියෙන්නේ. ඒ නිසා කවදා හරි පොසිටිව් එක නෙගටිව් වෙන වෙලාවේ තමයි මේ නාම රූප නිසා විඥානය හට ගන්නවා, විඥාන නිසා නාම රූප හට ගන්නවා කියන මේ වෙනස තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා භාවනා කරගෙන යනකොට යනකොට සාර්ථක භාවනා පරියන්ටක් පාසා යෝගාවචරයට මේ විඥානයේ තියෙන පුස් බව, කෝම්බේ, භංගුර බව, සවිවර බව පෙන්වලා දෙනවා. පෙන්වන්න පෙන්වන්න අසත්පුරුෂයෙක් බය ඇති වෙනවා. පෙන්වන්න පෙන්වන්න අසත්පුරුෂයට නීරස වෙනවා. පෙන්වන්න පෙන්වන්න අසත්පුරුෂයට ඒක නිදිමතක් ඇති වෙනවා. ඒකාකාරී බවක් ඇති වෙනවා. බයක් ඇති කරනවා. අසරණකමක් පෙන්වනවා. ඒ මොකද යාගේ මානසිකාරය වැරදි. එයා මේ විඥානය ස්ථිරයි. භාවනාවේදී හැම වෙලාවෙම කෙනෙහිල්ලක් වෙන්න විඥානය ස්ථිරභාවය. නමුත් සත්පුරුෂයා සද්ධර්මයේ අහපු කෙනා ඒ විඥානයේ තියෙන එක පාර නිඳ ගියා වගේ වැටලා එනකොට තියෙන අන්න මිනිහාගේ පුස්ස තේරුණා. අන්න මිනිහට අල්ලගන්න තැනක් නැති බව තේරුණා. ඊට පස්සේ ආපහු සීයේ එනකොටම අපි කොච්චර හයියෙන් අර නැති වෙච්ච එක අල්ලනවද කියලා කියන්නේ අපි අර නිත්‍ය සංඥාව නැවත බදා ගන්න හැටි. ඔව් කොච්චර හොඳට භාවනා කරත් මේ ගැසිලා නැතර කරන්න බෑ. ගැසිලා පිටු නතර උනායි කියලා. නතර වුණාට ඒ අතර වාරේ ගැස්සුනේ නැතත් අතර වාරයේදී හිතියද නැද්ද කියලා මතක නැහැ. කාලය පිළිබඳ සංඥාව සහ දේශය පිළිබඳ සංඥාව මැකෙන. මේ විඥානේ වැඩ කරන කාල දේශ කාලමාන දේශමාන දෙකේ. ওই දෙක නැති වෙච්ච ගමන් මම යන්නේ නැහැ. මාන්නේ නැහැ. තෘෂ්ණාව නැහැ. නමුත් භාවනා කරන කන වෙන්නේ නිකන් නිකන් ක්ලාන්ත වුණා වගේ, මැරිලා උපන්නා වගේ, ගස්සලා තැරියා වගේ. ඉතින් ඒක බයක් වෙනවා. අනතුරුදායක හැඟීමක් වෙනවා, තර්ජනයක් වෙනවා, කම්මැලිකමක් වෙනවා, නිදිමතක් වෙනවා. ඒ දන්නේ නැති කෙනාට. ඉතින් මේක කමඨාන සුද්ධ කරනවා කියලා කියන්නේ භාවනාව හරිනම් අන්‍ය වගේ නම් කරන්න බැරි අපපතිත්තං අනාරම්මණං අපවත්තන් කියන පැවැත්මක් නැති අරමුණු කරන්න බැරි ප්‍රතිෂ්ඨාවක් නැති තැනකට වැටෙන නිකන් පෝරකේ ලෑල්ලක්ද වගේ ඩොග් ගාලා වැටෙනවා එතකොට නිත්‍ය සංඥායින් එකට බයි නිත්‍ය සංඥායින් එකට අනතුරුදායකයි ඊට පස්සේ මේ භාවනා ක්‍රමය අතාරින්න ඒ ගුරුරයා අතාරින්න ඒ කමටහන අතාරිනවා නමුත් කවදා හෝ කමටහන සුද්ධ වුණා නම් එයාට තිරිත් ඇග්ග දීලා තියෙන්නේ බාරගෙන නැහැ හැම වෙලාවෙම තෑග්ග දෙනවා බාර ගන්නෑ. ඒක නිසාම ඒ පටහිර ලෝකයේ ප්‍රකාශයක් තියෙනවා තෑග්ග දීමට වැඩිය වටින තෑග්ග බාර ගන්න කියලා. ඒ නිසා භාවනාව සාර්ථක වෙන හැම වෙලාවකම අපකරා ඒ විඥානීය නාම රූප නැමැති මේ తాවකාලික දේ හට ගන්න බවත් ඒකට වර එක මේ බුදුහාමුදුරන්ගේ තියෙන නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවේ තෙදවත්කම නිසා විඥාණයට එක දිගට මට ඕම් බලාපම් පවත්වන්න පුළුවන් කියන අඳුරේ පාගන්න බැරුව යනවා. පාගන්න බැරි වෙනකොට බුදුහා මේ යෝගාවචරය ගන්නේ විඥාණීය නැවත ඇති කරන්න ඕනේ කෙලෙස් වල පැත්තද මායාවේ පැත්තද නැත්නම් බුදුහාමරගේ පැත්තද කියලා බැලුවොත් ඒක නම් කල්ැතුව කියන්න බෑ. ඒක තන්නේ කරම අහඹයක්. ඔත් බනාලා ධර්ම සාකච්ඡා කරලා කරලා කමටහන සුද්ධ කරන කරගෙන අත නෑර දිගට ඒකේදී භාවනා කරන මනුස්සයාට නම් වඳින්න වටිනවා. ඒව කෙනාට වඳින්න වටිනවා මොකද ඒ තරම්ම අනිශ්චිතතාවයකට නැත්නම් නිත්‍ය සංඥාවේ ඉන්න කෙනෙක් මේ අනිත්‍ය සංඥාව සාදර වෙන හැටි. නැත්නම් නිත්‍ය සංඥාවේ ඉඳපු තර්කණයක් න්‍යායක් කල්පනා ක්‍රමයක් අනිත්‍ය සංඥාවට මාරු වෙන හැටි එක ජීවිතයක් ඇතුළත වෙන්න බෑ කියලා බුදුහාමුදුරුවන්ට ඉස්සලා හිතුවේ. නමුත් යෝගාවචරය ඉස්සල්ලා මේක තේරුම් ගන්න වෙලාවේදී අර බුදු නුවණ යන්තම් බුදු ජානසික අනුකම්පාවෙන් දීව මේ ක්‍රමය එයා තමන් ස්වයන් සිද්ධ කරගත්තට පස්සේ අමාරුවෙන් තමයි ඊට පස්සේ අර ලාවට ඇති වෙන මේ අනිත්‍යතාවය අනිත් නැති බව අනාරම්මන බව වෙන්න ඇති මධ්‍යම ප්‍රතිපදා මේක තමයි දිනු කරන්න ඕනේ මේකයි භවනා කියන්නේ මේකයි බහුලීගත කරනවා කියන්නේ කියලා තේ ඒ ඒ ඒ මත වෙනස වෙච්ච ගමන් ඒ මනස තුල ඇති වෙන්න ක්‍රමසාවිදි තියෙනවා සම්මාජීවය අදා ගන්න. අනන්තවත් ක්‍රමසාවිදි තියෙනවා සම්මා වාචාව හදා ගන්න. අනන්තවත් ක්‍රම තියෙනවා සම්මා කම්මන්තය හදා ගන්න. ඒ වෙනස වෙන්නේ නැතුව මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීවය කියන එක හදන්න හදනවා කියලා කියන්නේ ඒ කුෂ්ඨ රෝගියෙකුට ආයිත්තං ආභරණලා සලසරකන්න සරසඳ හදනවා වගේ. කුෂ්ඨ රෝගයට මොන ආභරණ දැම්ම ලස්සන කරන්න බෑ. ඒ වගේකට පය බර වායට පිටිකරය බෙහෙත් බඳර සම්පෙන්නේ නැහැ. අවශ්‍ය වෙනවා වෙනවා මේ අනිත්‍යතාවය නැත්නම් අනිත්‍ය ලක්ෂණය නැත්නම් අනිත්‍ය සංඥාව අමෝරාවෙන් චිත්ත බෙහෙතක් බොන්නා වගේ දාගත්තට පස්සේ ඊටු ටික හැදෙනවා කියන එක බුදුසසුන සඳහන් කරන ප්‍රඥාව ආවනම් සීලය හැදෙනවා කියලා කහන්න දෙන්නේ නැහැ කියලා. පඤ්ඤාවත් අසයන් මේ පඤ්ඤාවතෝ සීලං අත්ති පඤ්ඤා අත්ති සීලං යම් තැනක මේ ප්‍රත්‍යාව නැත්තම් එතකම් කරන සීලය බොහෝ විට සීලබ්බත පරමාසය. නිකන් තමනුත් රැවටෙන අනුමුත් රැවටෙන මේ නරක වැඩක් නෙවෙයි. ප්‍රඥා නැතුව කරන සිල් ලකින නරක වැඩක් නෙවෙයි. නමුත් ඒක මුල් බහින්නේ නැහැ. ඒක නිකන් බොල් ඇට ටිකක් අරගෙන ගලක් උඩ ඉපුවා වගේ කවදා හරි මේ මිනිස්යාට මේ හිස් වෙච්ච නාම රූප නැත්තම් බොල් නාම රූප දෙකක් මත හටගත්ත මේ බොල් විඥානයක් මත ගෙන යන ගමනක් මේකේ තියෙන්නේ කියලා මේ ස්ථිරසාර නිට්ටය කරන්න හදනදී අනිත්‍යයි කියන දැනගත්තට පස්සේ තමයි එයාට මේ ජීවිතයේ સંદર્ભය ජීවිතයේ මෙහෙවල යන්න ඕන කොහටද කියන එක තේරුම් ගන්න පටන් ගන්නවා. ඒ නිසා අපි මෙතෙක් කිනාපු දේශනාවල තියෙන එක විදිහක අදහසක් මුදුන්පත් කරගන්න හදනවනම් මේ වෙලාවේදී මේ උදුන්පත් කරගන්න හදන්නේ විඥානය කියලා කියන්නේ එහෙම එක දිගට පවතින එකක් නෙවෙයි. දෙවෙනියට අපි බැලුවොත් භවනාදී අපි හැමදාම ගන්න නිදර්ශනයක් අරගත්තොත් ඒ නාම රූපයක් වශයෙන් ආනාපානය හඳුනා ගන්න මේ ආස්වාද ප්‍රසවාසයේ මේ ඒකේ වෙන්කොට හඳුනා ගන්න ගතිය කියන මෙන්න මේ දෙක ගිවන් වෙන්න අරනකොට නාම රූප දෙක ඒ විදිහට ගිවන් වෙන්න අරනකොට විඥාණයට එතන කොක්ක ගහ ගන්න බැරි වෙනවා. පය තියාගන්න තැනක් නැති වෙනකොට පාරට මෙනවා ඉස්තනක් එතන විඥානයේ ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ ඒ අවස්ථාවට කිට්ටු කරනකොට Tamanට දැනුණොත් බයක් එනවා. පළවෙනි සැරේ ඉන්නේ පළවෙනි සැරේ ඉන්නේ ඒකට වැටිලා ගොඩ එනකොට ගැස්සෙන ගතිය තියෙනවා. ඊට පස්සේ භාවනා හරියන්න හරියන්න ඒ ආනපාන දෙක ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න ඒ හිත ගොඩාක් මායාකාරී වැඩ වගේක් කරනවා. ඒ චීදි යෝගාවචරය දිගටම ප්‍රයත්න අරගෙන ගියොත් යම් දවසක වෙනදටත් වඩා හොඳටම ආනාපාන සිහින් වෙලා තියෙද්දී ඒ තුල වේදනා නැති චේතනා නැති ස්පර්ශ නැති මානසිකාරේ නැති එහෙම නැත්නම් හිතක්වත් නැහැ කියන මට්ටමට වගේ ඒ තුල මේ වේදනාවකට ස්පර්ශ කරන දෙයක් නැහැ ස්පර්ශ කරනවා ස්පර්ශ කරන දෙයක් අවේදිත මේ අදුක්කම සුඛයක්. සැප දුක දෙක නැහැ. සංඥා වශයෙන් ගන්න දෙයක් නැහැ, අතුලත පිටත ભેදයක් නැහැ. ස්පර්ශ කරන දෙයක්වත් නැහැ. ඒ නිසා මේ පසපංචවක ධර්ම වල වේදනා, සංඥා, චේතනා, භාස, මානසිකාර කියන දේවල් නැති වුණාට මොකද්දෝ පැවැත්මක් තියෙනවා. සතියට අහු වෙනවා ඒක. ඒ වෙලාවේදී තේරෙනවා ඒ වෙච්ච දේ ඇතුළත අන්තර්ගතයේ මතකෙට යන්නේ. ඒ වෙලාවේදී රිබන් එක ඇදෙන්නේ පෑනේ තින්ත නැතුව වගේ. ඇදිලා යනවා බ්ලැන්ක් එකක් තියෙන. ඉතින් මේ බ්ලැන්ක් එක පේන්නේ අසත්පුරුෂයාට අපරාධ මෙච්චර ලස්සන ජීවිතය අර මල්මල් ජීවිතේ කිසිම සිද්ධියක් නැතුව නිකම්ම නිකම් පතෝලොද්දක් එක බතක් කරනවා වගේ. එපා වෙනවා. නමුත් මේ විඥාණයට ප්‍රතිෂ්ඨාවක් ලබන්න බැරි තැනක් 100%ක්ම නෙමෙයි කිට්ටු කරන්න පුළුවන් තරක් මෙතන තියෙනවා කියලා දැනගෙන ඒ කෙනාට තීරණෝත් ඒ අවස්ථාවේදී තමයි තමයි කාය පවත්තන්න බෑ මොන කොතන හිටියද කියලා දන්නේ නැහැ මතකයක් හිටින්නේ නැහැ දේශීය කාලය ගැන මතකයක් නැති උනායි කියලා ඒක ඒ විඥානයේ ප්‍රතිෂ්ඨාවක් නැති පැවැත්මක් නැති අරමුණක් නැති මොකද්ද සුවිශේෂී පිවිතුරු අවස්ථාවක් කියලා ඒක බහුලීගත කරන පරියන්ක හදා ගන්න පටන් ගත්තොත් එnde එnde එnde එnde විඥානයේ තියෙන ඒ භංගුර ස්වභාවය විඥානයේ තියෙන ඒ සවිවර ස්වභාවය තේරෙන පටන් ගන්නවා ඊට පස්සේ ඒකට හුරු වුණාට පස්සේ ඒක සිද්ධි කරගත්තට පස්සේ Tamanට කමඨාන සුද්ධ වෙන්න ඕනේ මේක මේ පරියංගකට ඇවිල්ලා හොඳට සමබර වෙලා භාවනා ශාලාවක් ඇතුළත විතරක් නෙවෙයි මේ වගේ මේ විඥානයේ ලූටන තැන් සක්මනේදී තියෙනවා. සක්මන් භාවනා කරනකොට සමහරවට තමයි මතකයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔහේ සක්මන් කරනවා මම ඒ වෙලාවේ හිතුවේ මොනවද? පය වදිනවා දැනුණාද? සක්මන මම හිතලා කරාද? මොනක්වත් මතක නැතුව ඒ සක්මන නිකන් පියුම් පිට ඇවිදින එකක් වගේ බලාකුළු උඩ ඇවිදින එකක් වගේ හොඳට තේරෙන පටන් ගන්නවා. ඒ වෙනතෙන් එදිනෙදා තමයි හැමදාම පුරුද්දට කරන වැඩ. එදින අනිවාර්ය මේ රූටින් එකේ කරන වැඩකට හොඳට සතුටුමත්ව කරලා බැලුවොත් ඒ වැඩේ කරාද නැද්ද කියලා මතක නැහැ. ඒ සමහර වෙලාවට ඒ කරපු වැඩේම දෙවෙනි සැරේ කරන වෙලාවල් එනවා. මේ දවස්වල බෙහෙත් ටිකක් පාවිච්චි කරනවා. දවසට දෙසරයක් ගන්න තියෙනවා. මම දැන් මතන දෙසරයක් ගත්තද එක සැරයක් ගත්තේ තුන් සැරයක් ගත්තද කියලා. ඒ කුටුවෙම වාඩි වෙලා ඒ බේතම් පිට විලා අර උණුසු ටික බොනාට පස්සේ දැන් මේ කන්නේ පළවෙනි සැරේටද දෙවෙනි සැරේටද කියලා මතක නැහැ. මොකද ඒක මහා ලොකු දෙයක් නෙවෙයි. බේතර මං කැමතිත් නැහැ. මතක නැහැ දෙකද තුනද කියලා මතක නැහැ. ඉතින් කවුරුට ඇහුවොත් බෙහෙත් ගන්නවද කියලා ඔව් කියන වෙලාවලුත් තියෙනවා. නෑ කියන වෙලාවලුත් තියෙනවා. මොකද ඒ වැඩේ සිද්ධ වෙනවා. ඒක මතකයේට මොනකත් ඉතුරු වෙන්නේ හැමදාම මේ වගේ කරන වැඩ ගත්තොත් ඒකෙන් කිසිම සාරයක් හරයක් මතකෙට යන්නේ නැහැ. ඉතින් ඌයිද පේන්න තියෙනවා දැන් හොඳට හැමදාම ඩ්‍රයිවිං කරන මනුස්සෙන් අහන්න ෆස්ට් ගියර් එකට සෙකන්ඩ් එකට තර්ඩ් එකට දාන මතකද කියලා. දැන් නම් ඔටෝමැටික් ක්ලච් එනකොට ඔය ප්‍රශ්නේ කොහොමඩක්වත් අහන්න දෙයක් නැහැ. නැත්නම් টොප් එකට දැම්මම පස්සේ යනවා දන්නවා. ඉස්සර බලන්න ඩ්‍රයිවිං පුරුදු වෙන කාලේ ෆස්ට් එකෙන් සෙකන්ඩ් එකට දාන්න පැය ගියක් යනවාද කියලා? වටේ පිටේ මිනිස්සු නැති කවුරුත් නැතිලා බලන්න නැකතක් බලලා තමයි සෙකන්ඩ් එකට දාන්නේ. මොකද නැත්තම් මග හිටිනවා වාහනේ. ෆස්ට් එකේ හරියට නොක්කම ආවෙ නැත්තම් එන්ජින් එක නොක් කරලා හිටිනවා. දැන් තමන්ගේම ගෑරේජ් එකෙන් තමන්ගේම කාර් කරන තමන් හැමදාම පාර්ට් යනකොට අර අර මුළු සිද්ධියම මතක නැහැ. ඉතින් මෙව්වයිද මොකද වෙන්නේ? ඒ වගේ වේදනාවක්, චේතනාවක්, ස්පර්ශයක්, සංඥාවක්, මානසිකාරයක් තියෙනවා. තිබුණාට මොකද ඒක විඥානේ ඒකේ ප්‍රතිස්ථාවක් ලබන්නේ නැහැ. ඒක නිකන් පුරුද්දට යනවා. මේකට සතිය දැම්මත් මොකද වෙන්නේ? සතිය දැම්මොත් එන රූක දෙකකින් වැඩේ වෙනවා. නොකරනවමත් නෙවෙයි. ඒ මෙන්න මේක මේ මේ මේකේ තියෙන මේක හරි හරිම මේ ජීවියක් කවන බැටරි charge කරන සිස්ටම් එකක් මේ. අපි මේ හොඳ වටිනාදී අමතක කරලා මේ පිසුගේ පිසුදි කියන්නේ ඉසයිලා තියෙනවා. ඒකට හොඳට සතිය පිහිටෙව්වොත් තේරෙන පටන් ගන්නවා කරන්න ඕන වැඩේ perfectly වෙනවා. හැබැයි මම යන්නේ. මතකෙට යන්නේ නැහැ. accident උත් නැහැ. හොඳට යනවා. ඉතින් මේ ගැන මේ ඒකයි ඔය විඥානයේ තියෙන ඔය ගැට ගහන ගතිය එකතු කරන්ද ඒ කටුකුරු දෙස්වාංශම ඇදලා පෙන්නනවා මේ සාකච්ඡාවක්. ඒක අපි අර කියපු විදිහට මහා කොට්ටිස ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර සාංශගෙන් අහන්නේ. ඒකදී කොට්ටිස සාංශේ රහත් වෙලා ප්‍රශ්න අහනවා ඒ උනාට. අපි කිව්වේ රහතන්තුලා ප්‍රශ්න අහන්නේ කියලානේ ප්‍රශ්න අහනවා. කොට්ටිස සාංශේ ගිහිලා අහනවා සාරිපුත්‍ර සාංශලඟට ගිහිලා පත්ක දෙයිලා තුන් සැරයක් වැඳලා. එවත්නි සාරිපුත්‍ර මේ ජරා මරණ කියන එක ඒ කියන්නේ අපිට ජීවිතේ ඊටාම අදිමාත්‍ර දුකනේ ජාති ජාති ව්‍යාධි මරණ මේක තමන් කරන දෙයක්ද අනුන් කරන දෙයක්ද නැත්නම් දෙගොල්ලම එකතුලා කරන දෙයක්ද නැත්නම් අහේතුක වෙන දෙයක්ද කියලා. සයන්කතම් පරංකතම් සයන්කතම් පරංකතම් අදිච්ච සමුප්පන්නං. සයන්කතම් කියලා කියන්නේ මේ ජරා මරණ ව්‍යාධිය මා විසින් ඉල්ලගෙන ගාපු පරිප්පුවක්ද මේ. එහෙම නැත්නම් අල්ලපගෙද මිනිහා වුණියමක් කරලාද. ජරා ව්‍යාධි මරණ. නැත්නම් දෙගොල්ලම එකතු වෙලාද. එහෙම නැත්නම් කිසිම හේතුවක් නැතුව ඔහෙ වෙන එකක්ද. සාරිපුත්‍රයන් කියනවා සයන් කතං කියනකොට නැහැ කියනවා. පරං කතං කියනකොට නැහැ කියනවා. අදිච්ච සම්පන්නන් කියනකොට නැහැ කියනවා. දෙකොල්ලෙම විතර කියනකොට නැහැ කියනවා. ඒක කියනවා කොටිසාරදී ආයෙත් මට තේරෙන්නේ නැහැ මේ දැන් මම කරාද කියනකොටත් නැහැ කිව්වා. අනුන් කරාද කියනකොටත් නැහැ කිව්වා. මමන් අනුන් දෙකම කියනකොටත් නැහැ කිව්වා. අදිච්චම නැහැ නෑ ඒකට අදාළ හේතුවක් තියෙනවා. අදාළ හේතුව නිසා වෙන්නේ ඒකට අදාළ හේතුව જાතිය. ඔන්නතර අපිට තේරුම් ගන්න පුළුවන් මේ ජාහා මරණ කියන එක අපි අකමැති වුණාට අපිට එන්නේ ඒකට අදාළ හේතුව තියෙනකොට වළක්වන්න පුළුවන් මිනිසෙක් ලෝකේ නැහැ. මෙතනදී හරි විශේෂයක් තියෙනවා. ජරා ව්‍යාධි මරණ සයන්කතන් නෙවෙයි මොකද කැමති කිසිම කෙනෙක් කවදාවත් තමන්ගේ මරණය අපේක්ෂා කරන්නේ නැහැ සීදීනසා ගන්න කැර. ව්‍යාධි මරණ ජාති ජරා ව්‍යාධි කවදාකවත් කැමති වෙන්නේ නැහැ. නමුත් එනවනේ. ඒ වගේම අපිට කියන්න බෑ මම ජාතක කිරුවේ අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි තමයි මට මේ ජරාව දුන්නේ. අම්මයි තාත්තා තමයි මට ව්‍යාධිය දුන්නේ. අම්මයි තාත්තා තමයි මට මරණය දුන්නේ කියලා. ඒ જાතියට හේතුච්ච අම්මයි තාත්තා පෙන්වන්නත් බෑ. මෙයාට මොකද්ද මේ පෞවිදසල සිංහක් අටපාඩම් කරනවා. ඒ සිංහේ තියෙනවා මේ බැන්ද ප්‍රේමී තරං හෙළු කඳුළු මහා සාගරේ සාමානයි ඔබ හඳා මේකින්න දුන්නේ ඔබ නේද අම්මේ කියලා අම්මට දොස් කියනවා සින්දු රෙකෝඩ් වෙන්නේ නැද්ද මේකේ? ඉතින් ඒකේ ප්‍රේමයේ කැඩුවේ අම්මා ඒක නිසා කියනවා මේ ගින්න දුන්නේ ඔබ නේද අම්මේ කියලා. ඒකට අපිට එහෙම කියන්න බෑ ව්‍යාධිය මරණය ජරාව අම්මා අප්පා දුන්නයි කියලා. ජාතියෙන් නම් අපිට හේතු කරන්න පුළුවන් අම්මයි තාත්තයි කියලා. ඊට පස්සේ කියන්න පුළුවන් උඹ හෝ අම්මයි තාත්තා දෙගොල්ලම එකතු වෙලා මේ කිරුවේ නැහැ. එහෙම නැත්නම් ආම්බෙටද වෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ අදිච්ච සම්පන්නව නෙවෙයි. ඉදප්පච්චේ දාය තියෙන જાතිය තියෙන කක්කක් දායකත් උඹට බේරෙන්න බෑ. ඒ නිසා ආසන්නම වොත් නොවැළැක්ක හැකිම වොත් නයිසර්ගික වොත් හේතුව જાතිය මෙලෝ යකෙක් පිළිගන්න කැමති නැහැ. කිසිම කෙනෙක් කැමති නැහැ මම මේ ලෙඩ වුණේ ඉපදිච්ච නිසායි කියලා දැනගන්න. අපි දන්නේ මට ලෙඩ වුණේ නියුමෝනියා බැක්ටීරියා නිසායි කියලා මං කියන්නේ. ඒක ඕන් නැතුව මයි ළඟට ආපු එක හිතුවක් අරන් ගිහිල්ලා ආවයි. එතන බියා ජරාවට යනකොට මරණයට යනකොට කවදාකවත් පිළිගන්න කැමති නැහැ. ඊට පස්සේ ජාතියට යනකොට ඊට වැඩි ටෝන් එක වෙනස් වෙනවා. ඒකෙදී අහනවා ජාතිය මේ ජරා ව්‍යාධි මරණ ප්‍රේතන ජාතිය සයන් කතන්ද පරං කතන්ද සයන් කතම් පරං කතම් කියන දෙකමද අදිටම උපන්නද කියලා. ඉතින් ඒක නම් කියලාගෙන අම්මයි තාත්තයි හිරුවයි කියලා. අපි දන්නේ අපිට ජාතිය ඇති උනේ අම්මයි තාත්තයි නමුත් සාරිපුත්‍ර සාන්ද කියනවා උඹට ඕන නිසා උඹ ගත්තත් නෙවෙයි જાතිය. අම්මයි තාත්තයි එකතුලා කරපු ওই જાතියක් නෙවෙයි මේ කතා කරන්නේ. දෙගොල්ලෝ එකතුලක් නෙවෙයි අහේතුකත් මේ භවය තියෙන තාක්කල් જાතිය නැති කරන්න බෑ. ඒ දෙක අනි ඒ දෙක තියෙන තාක්කල් කොතනක හරි බලුහු ගොඩක කිරිපණුවක් කියලා හරි උපදිනවා. කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අහනවා එතකොට මේ જાතිය ඊට පස්සේ භවය ගත්තොත් උඹ භවයට කැමැති වෙලා උඹම හිල්ලගෙන උඹේ හේතුවෙන් ආපු එකක්ද? එහෙම නැත්නම් මෞංකාර දෙයයන් ආසේ වගේ දෙයක් දීපු එකක්ද? නැත්නම් දෙගොල්ල එකට කියලා කරපු එකක්ද? නැත්නම් නිකන් අහම්බෙට වෙච්ච එකක්ද? උපදානේ තියෙනකම් භවයේ සිද්ධ වෙනවා. උඹ කොතනක හරි යමක් දැඩි කරලා අල්ලනවා නම් ඒ තියෙන තාකල් කැමති වුණත් අකමැති වුණත් ඒක කඩන්න බෑ. ඊට පස්සේ උපාදානය කතා කරනකොට කියනවා ඒක උඹ දුමනාවෙන් ගිහලා අල්ල බදාගත්තද මේක? එහෙම නැත්නම් කවුරු හරි උඹට මත් කරවලා කියලා අංජනමක් අවල වසියක් අවල ගිහිල්ලා අල්ලුවාද? එහෙම නැත්නම් දෙකමද? එහෙම නැත්නම් අදිච්ච සම්පන්නද? තණ්හාව තියෙන තාකල් උපාදානේ වළක් කරන්න බෑ. ආශාව තියෙන නිසා. ඊට පස්සේ කතා කරලා කියනවා තණ්හාව. ඉතින් ඒකට පෘථග්ජනයා හිතනවා මේ තණ්හාව මම විසින් කරන්නක් කියලා. කරුණාකරලා මතක තියාගන්න ඒක මම විසින් කරන්නක් නෙවෙයි. එතනයි මේ ෆ්‍රස්ට්‍රේෂන් එක තියෙන්නේ. එතනයි මේ මේ චිත්ත පීඩාව තියෙන්නේ. එතනයි මේ තමන තමන් ශාප කරගන්නේ. එතනයි මේ ගිල්ට් එක කියන එකක් තියෙන්නේ. ගිල්ට් එකක් කියන එකක් බෞද්ධයට ඕනකම නැහැ. මේ තණ්හාව මා විශ්ින් කරන ලද්දක් නෙවෙයි. තණ්හාව අනෝ විශ්ින් කරන ලද්දකුත් නෙවෙයි. තණ්හාව දෙගොල්ලෝ විශ්ින් කරන ලද්දකුත් නෙවෙයි. අහම්බෙන් පහළ වෙච්ච එකකුත් නෙවෙයි. ස්පර්ශයේ පවතින සක්කල් තණ්හාව තියෙනවා. කොතනකරි ස්පර්ශයක් තියෙන සාකල් ඇහැට රූප දක්න තාකල් කවදාකවත්ම අපි කොච්චර අයින් කරන්න හැදුවත් ඒක අයින් කරන්න බෑ ඇහැට රූපයක් ගැටෙන තාක් කණ්ඩ සද්දයක් ඇහෙන තාක් මේ පංචේන්ද්‍රිය මෙච්චර විවෘතව channel පහක් තියෙන ටෙලිවිෂන් එක වගේ කොයි channel එක දැම්මත් වැඩ කරනවා ඉතින් අපි channel එක බලනවා කටත් අරගෙන ඉන්න channel බැලිලා තියෙන්නේ එහෙව් තියෙන එක කොහෙද තණ්හාව අයින් කරන්නේ ඉතින් අපි හිතනවා මේ මේ මේ ඒක කියන්නේ නැතුව නතර කරන එක හොඳයි. මේ අරක මේක දාන දීපුවාම තණ්හාව අඩු වෙනවා කියනවා. අර දාන මීට වැඩි හොඳයි මේක මීට වැඩි හොඳයි මේක මීට වැඩි හොඳයි කියලා තණ්හාව නැති වෙනවා කියලා. නමුත් මේ කොච්චර කරන්න ගියත් ඒ වස්තු තණ්හාව නැතුනට ක්ලේශ තණ්හාව අඩු වෙන්නේ නැහැ. වස්තු කාමයේ අඩු වුණාට ක්ලේශ කාමයේ වැඩි වෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා ස්පර්ශය නැස කරන්නේ කොහෙද? ස්පර්ශය නතර කරනම් බාහිර අභ්‍යන්තර රූප සහ ඇහ කන සහ නාසය මේ ශබ්ද ඒ කියන පහේ ගැටුම. ඉතින් අපි භාවනා කරන්න ඉඳගෙන ඉන්න වෙලාවක් අරගන්න. ඒ ඉන්න වෙලාවේදී අපි මේකට ගන්න ඒකට කියන්නේ අනුග්‍රහ කියලා කියන්නේ ඇහ වහ ගන්නවයි කියලා කියන්නේ ඒ මතින් එනචින ස්පර්ශ නැත කරන කරන ලෝකේ තියෙන ලොකුම දානෙනේ එක පැයක් දෙක වහගෙන ඉන්නවයි කියලා කියන්නේ ඒ තුලින් දෝර ගලන්න පුළුවන් අනන්ත අප්‍රමාණ කෙලෙස් රාශියක්. කෙලෙස් නැත්නම් ස්පර්ශ කියන්නේ බුදු වැඩියෙන්ම ඉන්නේ එතනනේ. ඒක නතරකරනද සචේතනිකව එතන අපි අතික වහගෙන ඉන්නවයි කියලා කියන්නේ ඒක මනින්න පුළුවන් පිනක් නෙවෙයි. මනින්න ඒ කියන්නේ මනින්න බැරි තරම් කෙලෙස් කපහැරීම. දෙක සද්ද නැති තැනකට යනවයි කියලා කියන්නේ. චලයකට රිංගනවයි කියලා කියන්නේ. මෙච්චර මේ ලෝකයේ එළියට ගියාම දොඩරන මොකද ස්ටීරියෝ මියුසික් දාගෙන දඟලන ලෝකේ ඉඳද්දී කැලේකට යනවයි කියලා කියන්නේ පුදුමාකාර කෙලස් රාශියකින් ඈත් වෙන්න ගත්ත උත්සාහය. ඊට පස්සේ ගන්ධ රස දෙක අපි අභිරමණය කරන්නේ සාමාන්‍ය වාතයේ තියෙන දැනකට යනවා. භාවනා කරන වෙලාවදී අපි කටත් කරන්නේ නැහැ, රස බලන්නෙත් නැහැ. ඊට පස්සේ කයෙත් හොඳට මතක තියාගන්න කය චේතනාපූර්වක සියල්ල නැතර කරන්නයි අපි ලස්සනට වාඩි වෙන්නේ. හිතල මතලා අතපය හොල්ලන්නේ නැහැ. හිතල බතලා මොනවක්වත් කරන්නේ නැහැ. ඒ නිසා කය තැම්පත් කරනවා මිශ්‍රයේ තියෙන පිරමීඩේ වගේ. නැත්තම් හුඹහක් වගේ තියලා ඒ කියන්නේ සෙල්ලම් කැල ටික බලන්න. බලන පුදුමාකාර ස්පර්ශ තෝගයක් කැපිල්ලක් නෙමෙතන කරන්නේ. මං හිතනවා භාවනාවේ මොනම ප්‍රතිඵලයක් නැතුණත් පැයක් ඉඳගෙන හිටපහම ලැබෙන මේ කුසලය කවදාකවත් ජන සමූහයක ඉඳගෙන සෙනඟක් ඉඳගෙන කරන්න බෑ. ලෝකේ තියෙන මොනම පින්කම කෙරුවක්වත් ඔයිට වැඩි අකුසල් සිද්ධ වෙනවා. ඔයිට ස්පර්ශ සිද්ධ වෙනවා. ඔයිට තණ්හා සිද්ධ වෙනවා. උපාදාන සිද්ධ වෙනවා. ඒ නිසා තනකට වෙලා ඇස් දෙක වහගෙන එක විදිහට ඉන්නවා කියන එක පවා සාමාන්‍ය බෞද්ධ වගේ පරිසරයක වඳිනවා. කවුරු හරි භාවනා යුරියවෙන් ඉනවා වඳින වෙන මොකක්වත් නෙවෙයි ස්පර්ශයෝ මේ තරම් කෙලෙස් ඇති කරන තණ්හා උපාදාන හරහා අන්නේ ස්පර්ශ අඩු කරන්න ගන්න උත්සාහයේ ඒ ඉඳගෙන තමන් මම දැන් මෙතන ඉන්නවා කියන තවත් ඕනනම් සන්තෝෂෙන්න කාරණාවක් කියත හැකි හිත ඇතුළට ගන්නවා. බාහිරට යන්න දෙන්නේ නැහැ. ඒකට අපි කියනවා අන්තරාවර්තී කියලා අභ්‍යන්තරාවර්තී මේක සුවිශේෂී ජයග්‍රහණයක්. මම දැන් මෙතන ඉන්නවයි කියන එකේදී ඒක උපමාවක් විදිහට කියනවා නම් විස බීජ ගැන හොයනකොට විද්‍යාඥයෝ ඉස්සල්ලාම අන්විච්ඡ හොයාගත්ත දවසේ ඒගොල්ලෝ දැනගෙන තියෙනවා වතුරෙන් තමයි සීරම විස බීජ වැවෙන්නේ වතුරෙන් තමයි විස බීජ පැතිරෙන්නේ ඒක නිසා වතුර කඳුලක් අන්විච්ඡට දාලා බලනකොට දැකලා තියෙනවා ලක්ෂ කෝටි ගණක් ඒක ඇතුලේ පුංචි පුංචි පුංචි පුංචි බීජ තියෙනවා මේව හරහා භයානක ලෙඩ රෝග වෙන්න පුළුවන් කියලා. ඉතින් එක ඒක විද්‍යාඥයෙක් මයික්‍රොස්කෝප් එකක් අරගෙන එයා කරලා තියෙන දේ ඒ දවස්වල මයික්‍රොස්කෝප් කියලා කියන්නේ පස්සරයක් ලොක් කරන්න පුළුවන් 10 සැරයක් ලොක් කරන්න පුළුවන් ඊට වැඩිය ලොකු ඒවා තිබුණේ නැහැ. අපි ඉස්කෝලේ යන කාලේ තුන 40 සැරයක් ලොක් කරන්න පුළුවන්. ඒක ඒවා ඊටාම සුවිශේෂී වැඩවලට විතරයි පාවිච්චි කරේ. දැන් නම් තියෙන ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් 1000 සැරයකට ලොක් කරන්න පුළුවන්. මේ මයික්‍රොස්කෝප් එකක් ඇතුලේ විස බීජ සහිත වතුර කඳුලක් තියලා අනිත් තැන තිබ්බලු වැස්සෙන් වැඩිච්ච වතුර කඳුලක්. එතකොට පේනවා මේ වතුර කඳුලේ විස බීජ නැහැ. මේ වතුර කඳුලේ දහසකුත් එකක් විස බීජ තියෙනවා. ඒ තාම පුංචි. ඒ වගේ ක්‍රියාකාරකම් අඳුරන්න බෑ. එයා මයික්‍රොස්කෝප් එක යට විස බීජ තියෙන වතුර කඳුලේ ඉඳලා නැති වතුර කඳුලට පින්සලින් ඉරක් කරනවා. ඒසොට එක විස බීජයක් මේකේ ඉඳලා පීනගෙන අරකට ගිය ගමන්ම ඉර කපවලු. එතකොට අර වතුර කඳුලේ පිරිසුදු වතුර කඳුලේ එක විස බීජයක් ගිහින් ඒක දිහා බලනකොට දැක්කලු මෙන්න මෙච්චර වෙලාවක දෙකක් වෙනවා. මෙච්චර වේලාවක හතරක් වෙනවා. මේන්න මේ විදිහට වැඩෙනවා කියලා මනස ඉස්සල්ලාම ඒ විස බීජ නැත්තම් ඔය මේ මේ මම මතක නෑ ඒ සායන්ත කර මොකද්ද කියන්නේ කියලා පටන් ගන්න ගියේ එක විස බීජයක් කොට කරපු දවසේ. ඒ වගේ අපි කරන දැන් ලක්ෂිකුත් එකක් ස්පර්ශය ඉන වෙලාවේදී අපි කොටු කරන ස්පර්ශය කාය සම්පස්සේට පමණයි. චක්කු සම්පස්සනය, සෝත සම්පස්සනය, ගාහන සම්පස්සනය, જીවා සම්පස්සනය, කාය සම්පස්සයට පමණක් කොටු කරනවා. මේ නිසා අපි කියන සද්ද නැති, ගන්ධ රස නැති, බලන්න නැති තැනකට යන්නේ කියලා. ඒක කොටු උණයි කියලා දැනගන්න පුළුවන් වෙන්නේ ආස්වාද ප්‍රසආසයට හිත ගියා නැත්නම් මම දැන් මෙතනට හිත ගියා. මේක පුදුමාකාර විදිය සොයා ගැනීමක්. ඊට පස්සේ ඒකට පූර්ණ සතිය යොදාගෙන ඉන්නකොට අපි දිග කතාව කෙටි කරන්නේ તો මේ ආස්වාද ප්‍රසවාසයේ ස්පර්ශයක් ඉවර වුණයි කියලා. දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? දැන් ඒ චිත්තක්ෂණයේ වේදනා, චේතනා, පස්ස, සංඥා, මනසිකාර මොකක්වත් නැහැ. ආන්න ඒ චිත්තක්ෂණයට එනකොට අපිට තේරෙනවා මේ සා විශාල දෝරේ ගලාගෙන යන මේ ස්පර්ශ රාශිය, මේ තණ්හා රාශිය, මේ උපාදාන රාශිය, මේ භව රාශිය, මේ ජාති රාශිය, මේ ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස සේරම නතරුණා කියලා. ඒක බුදුරජාණන්සේ එහෙම සඳහන් කරනවා යම් තැනක මේ ස්පර්ශව සංසිඳුණා නම් එතනින් ඒ පරිසම්පදේ සේරම කඩලා ගියා නමුත් අපිට බය හිතෙනවා. නමුත් අපිට අසරණකම හිතෙනවා. නමුත් අපිට පාළු ගතිය දැනෙනවා. නමුත් අපිට වැරදුණයි කියලා හිතෙනවා සැකයක් එනවා. ඒ නිසා මේ ලැබිච්ච මේ ස්පර්ශයන්ගේ සංහිඳියාව හරහා මේ ලැබෙන දේ අනුමෝදන් වෙන්න දන්නේ නැත්නම් ලැබුවට ඒක ආනිසංස නැහැ බුද්ධියක් නැහැ. ඒ නිසා හොඳට කමඨාන සුද්ධ කරගෙන අපි විදිහට සංසිඳුණාට පස්සේ හිතා ගන්න මේ එක චිත්තක්ෂණයක් දැන් ලැබුණා දෙකක් තුනක් විනාඩියක් දෙකක් තුනක් පැයක් ආදී වශයෙන් පවත්නකොට ඒ ස්පර්ශයන් නැති තැනක යත්ත නාමංච රූපංච අතීතං උපරුජ්ජති පඩවි ආපෝ තේජෝ වායුන්ගේ කම්පන චංචල ගති බර හැරළු ගති මොකක්වත් නැහැ ආසස් ප්‍රසස් තියෙන බවක් දන්නේ ඒක අඩු වෙලා යනවා ඊගාට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර අඩු වෙනවා ඉතින් ඒකට යත්ත නාමංච රූපංච අතීතං උපරුජ්ජති පටිකං රූප සංඥාච එත්තතේ චිච්ඡතේ ජටා එතකොට ගැටෙන්න දෙයක් නැහැ. පඨවි ආපෝ තේජු ඇවිල්ලා මේ මම පඨවි මම ආස්වාසි මේ ප්‍රස්වාසය කියලා කියාපෑමක් නැහැ. රූප සංඥාව රූප සංඥා කියලා කියන්නේ ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶ මොකුත් නැහැ. එතෙන්දි සම්පූර්ණ හරියට මහමුද මරට කඩුවෙන් කෙටුවා වගේ කපාගෙන බහිනක චිත්තක්ෂණයක මේ ඇතුළත පිටත ගැට. ආහනේ චිත්තක්ෂණයේදී ඒ නාම රූප සංසිඳුනොත් විඥාණයට කොක්ක ගන්න බෑ. විඥාණය කොක්ක ගන්න නාම රූප තියෙන්න ඕන නාම රූප කොක්ක ගන්න විඥාණය තියෙන්න ඕන. ආන්න මේ චිත්තක්ෂණය මේ ආනාපාන සති භාවනාවේදී පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්ඛති පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්ඛති කියන තැනට මෙතෙන්ට මේක දෝ මේ සරුවත් යන අපිට ගෙනියන්න හදන්නේ කියන එක තේරිලා මට මේක පුළුවන්නේ මට මේක දිනු කරන එක නෙවෙයි මට මේක බෞලීගත කරන කෙනේ කියන්නේ කියලා යෝගාවචරය පළවෙනි වතාවට නැත්තම් පළවෙනි අභියෝගතා පරීක්ෂණය වශයෙන් ඒ ආනපාන හොඳටම සංසිඳුණාට පස්සේ ඒක යට මොනවද තේරෙනවා නිකන් කම්පන චංචල වගේ. ඈතින් තියෙන ඕන සද්ද පැත්තක තියෙන ඕන හිතවිලි කය තියෙන බවට පහුවෙනකොට ලකුණු තියෙනවා. නමුත් එකක්ක පැලවෙන බීජ නෙවෙයි. ඒවා බොල්. ඒවා කොඹ. ඒවා හිස්. අන්නේ හිස් භාවයේ කොඹ භාවයේ ඒක එහෙමම තියෙද්දී සතියෙන් හොඳට මේක සමාදන් වෙලා ඉන්න තාක්කල් පේනවා. ඒක උපමාවට කියනවනම් සිංගර් මැෂින් මහනවා බොබින් එකේ නූල් නැහැ. මැස්ම යනවා. යටින් කොක්ක වදින්නේ නැහැ. ඉතින් ඒකට මැහෙනා වගේ පෙනුනට රිදු පුට්ටු වෙලා නැහැ ගලවපු ගමන් රෙද්දයින් වෙනවා. ඉතින් ඒ ඒ චිත්තක්ෂණයේ අර යටින් එන කොක්ක යටින් ඇවිල්ලා වදින මේ යටි හිතේ කෙරෙන මේ විඥාන නාම රූප දෙකේ දියසුලිය ජවය කැඩිලා එනේන චිත්තක්ෂණයේ වළංගු කිරීමේ එනේන චිත්තක්ෂණය සමාජිකත්වයේ ලබා දීමේ ක්‍රියාවිය తాවකාලිකව බල මරන්න පුළුවන්, විෂ මරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේක හොඳටම ඇති කියලා කෙනෙකුට තමන්ගේ ජීවන දර්ශනය කරගන්න. මේක අරගෙන හැමදාම ශක්ති ප්‍රමාණයෙන් බලන්න ඕනේ. සද්දාවට උඩ ප්‍රතික්‍රියා කරන්න යන්න එපා. රූප පෙනුනට ප්‍රතික්‍රියා කරන්න යන්න එපා. හිතවිලි ආවට ඌ මම මාගේ කියාගෙන ඌ ගැන සැලසුම් හදන්න යන්න එපා. චේතනා මොන දේ ආවත් ඒව යෝජනා මාසයෙන් ලක්ෂයක් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඉස්තිර කරපුව ගමන් ඒව සබහාගත වෙනවා. ඉස්තිර කිරීම වෙන්නේ අර විදියට ඒකට ප්‍රතික්‍රියා කරන්න යාම නිසා. ඒ නිසා සමහර ප්‍රශ්න ਸਰවඥාන්සේගෙන් අහලා තියෙනවා ਸਰවඥාන්සේ උත්තර දීලා තියෙනවා මේ ප්‍රශ්නට උත්තර දුන්නොත් මම ආත්මවාදයට වැටෙනවා ඒ සමාස ප්‍රශ්න බැහැර කරනවා කියන. මොකද මේ ප්‍රශ්න දෙපැත්ත කැපෙන ප්‍රශ්නයි. නාසිකන මේ ප්‍රශ්නේ වැරදි මූලකින් ඇවිල්ලා තියෙනවා. මේකට ඕ කිව්වත් නැති කිව්වත් දැන් අපි මේ කෙල්ලෙක්ගෙන් කියලා ඇහුවොත් ඔයා මහත් එක තරහද කියලා. ඕ කිව්වත් නැහැ කිව්වත් අහු වෙනවනේ. ඒක කියන්නේ මොකද්ද? අපි අවිලා හිටියේ නැහනේ තරහ වෙන්න කිව්වම ඉවරයි ප්‍රශ්නේ. නැත්තම් දන්නේ නැති ලස්සන කෙල්ලලා ගිහලා ඔයා මහත් එක තරහද කියලා ඇහුවොත් එමේ. ඕ කිව්වනම් ඉසල තරහ වෙලා ඉඳලා. නැහැ කිව්වනම් දැන් ප්‍රේමේ. උත්තර දෙන්න දෙන්නේ නැහැ. අපි ඉස්සලා යාළුවලා හිටියේ නැහැ. එහෙම නැත්නම් ලෝකේ තියෙන හරියට තියෙන ඔය ඔය තරහට ප්‍රශ්න තමයි. හැම කෙනෙක්ම සැප දුක් විමසන්ට එනවා. ඔය ලියුල් ලියන ඔය හැම මගුලකම තියෙන්නේ පවුරු ගාලා බලන දැන් මෛත්‍රික යාළුද. කොයි වෙලාවෙත් තට්ටු කර කර ඉන්නෝනේ යාළුවා. ඉතින් මෙතෙන්ද තේරුම් අරගන්න ඕනේ මේ යෝජනාව කොච්චර බලවත් වුණත් ප්‍රියජනක වුණත් සිද්ධි සම්පන්න වුණත් මේ මේ මේ සිද්ධි බහුල වුණත් තමයි මේක කොක්ක දාන්න නැතුව හිටියනම් ඒ ඒ මොනම යෝජනාවකටවත් බලයක් නැහැ. ඒවා සංයෝ සංසේචනයේ වෙච්ච නැති බිත්තර අපි බෞද්ධ බිත්තර කතාව දන්නවා. බෞද්ධ පිටර කියලා කියන්නේ ඔය පාම් කුකුල ඇති කරන්න ගත්තට පස්සේ කිකිලිය විතරක් කූඩුවට දාලා හදන කුකුලෙක් නැතුව. ඔය වයිට් ලෙකොන් කියන කිකිලිය ආවට පස්සේ අවුරුද්දකට ඒකේ අවුරුද්දට දවස් 300ෙන් 220ක් විතර දානවා. අනිත් උන් දාන්නේ 180 190යි 220ක් විතර දානවා. උණ්ඩ කරන්නේ විතර දාන්නේ උන් දවසේ දිවා කාලේ වැඩි වෙච්ච තරමට. ඒ නිසා හතරට නම් පහට නම් ඉරපායන්නේ හතරට ලයිට් එකක් දානවා. ඒසර කිකිලි හතරට ඉර පහනවා කියලා පටන් ගන්න වැඩේ පටන් ගත්තාම දෙජී විසක් පිටර දාන. කුකුලෙක් නැති නිසා ඒ පිටර කැලට පවු නෑ. ඒව බෞද්ධ පිටර. ඒක ඔය අපි අපි හිටපු කාලේ තිබුණ දෙල්ලමක් ඔය. අපි පුංචි කාලේ තිබුණ එක තමයි බෞද්ධ පිටර සංසේචනේ වෙලා නැහැ. ඉතින් ඔක්කොම බෞද්ධ පිටර කරන්න පුළුවන්. ඔය කවුරු මොන જાතියෙන් යෝජනාවක් ගෙනාවත්, ඒ කියන්නේ මායя ගෙනාවත්, කෙලස් වලින් ගෙනාවත්, අල්ලපු ගෙදර ගෙනාවත්, විරුද්ධ පක්ෂයෙන් ගෙනාවත්, ඒ යෝජනා ඉෂ්ටිර කිරීමේ කටයුත්ත අපේ තියෙන මානව අයිතිවාසිකම. අනේ එතනදී යෝජනා ඉෂ්ටිර වෙන්නේ නැති තත්ත්වයකට යනවා. ඒක යෝජනාවක් විදිහටදී ඒක හොඳටම දකින්න පුළුවන් තැන තමයි හොඳට ආනපාන සංසිඳනාම සද්ද නැතුව නෙවෙයි. ආහන කෙනෙක් නැහැ. හිතවිලි නැතුව නෙවෙයි. ඒ හිතවිලි එන්න කියලා බලලා මේක රාගද, ద్వේෂද, මොහොද කියලා මයින් කෙනෙක් නැහැ. මේ කය තියෙන බවට වේදනාවක් නැතුව නෙවෙයි. නමුත් ඒකට තැවෙන කෙනෙක් නැහැ. ආනාපාන තියෙන දේලා හයියෙන් හුස්ම ගත්තොත් නැතුව නෙවෙයි. අවුස්සන කෙනෙක් නැහැ. එතකොට මොකද වෙන්නේ? ඔක්කොම වඳ වෙනවා, ගබ්ස වෙනවා, ලත්තන ලොප්පෙලා යනවා. මේක දවසක් කරලා මදි දෙකක් කරලා මදි පුළුවන් තරම් කරලා බලන්න ඕනේ. මේ විදිහට යෝජනා මට්ටමේ නාම රූප ආවට විඥානයේ කොක්ක ගැහුවේ නැත්තම් මේ නාම රූප පළවෙයිද? ඔක ඉඳගෙන විතරක් කරලා මදි. ශක්මනේදී කරලා බලන්න ඕනේ. පලාලියන කොටත් කරලා බලන්න ඕනේ. හාල් ගන්න කොටත් කරලා බලන්න ඕනේ. පොල් ගන්න කොටත් කරලා බලන්න ඕනේ. ඩ්‍රයිවිං කරන කොටත් කරලා බලන්න ඕනේ. ඒක කරනකොට තේරෙයි මේ ਸਰවචන් වහන්සේගේ මේ සමීකරණය ආවල් තැන වළංගු නැහැ කියලා, ආවල් වෙලාවේ වළංගු නැහැ කියලා, ආවල් කෙනාට වළංගු නැහැ කියන එක සාර බහුමයි. සර්ව ව්‍යාපී. නමුත් අපි කියන අර විඥාන ස්ථිරයි, නාම රූප ස්ථිරයි මේකේ හොඳ එක ගන්න ඕන කියලා මේ මොකක් හරි කොක්ක ගහ ගන්න හදන ගතිය, ඒක තන්නේ කරයේ ඒ කුප්පන ගතිය, නොයවසනාසුළු ගතිය අපේ යුනිවර්සිටි වල අපි කියන්නේ පැනලා දෙනවා කියලා. පැනලා දෙන ගතිය තමයි කෙලස් කියන්නේ. මේ දේවල් ඇවිල්ලා තියෙන පමණින් අපි මොකක් හරි එකක් අල්ලගෙන ඒ අර යටින් කොක්ක දාන යටින් බොබින් එකෙන් නූල දාගත්ත ගමන් ඒක ස්පර්ශයක් වෙනවා තණ්හාවක් වෙනවා උපාදානයක් වෙනවා භවයක් වෙනවා ජාතියක් වෙනවා ජරාවක් වෙනවා මරණයක් වෙනවා දුක්ඛ සෝමනස්ස සබ්බ සේරම වෙනවා අර අර මේ නියපොත්තෙන් කඩන්න පුළුවන් තැන කඩාපු ගමන් ආයෙ ගහක් වෙලා පුරෙන් කපන්න දෙයක් නැහැ ඒක නිසා විඥානය කියන එක නාම රූපයෙන් ඉස්තර නොවුනොත් ඒ විඥානේ අනිදස්සන වෙනවා අපපතිත්‍ිත වෙනවා ඒ විඥාණයට බුදුරජාණන්සේ අපපතිත්තං අපවත්තං අනාරම්මණං කියලා සඳහන් කළා. ඒ නිසා කෙනෙකුට නිවන් දොරටු තුනක් බුදුහාමුදුර සඳහන් කළා තියෙනවා අපණිහිත ශුන්්‍යත අනිමිත්ත කිය. ඉතින් ඔය භාවනාවේදී වෙන්නේ නිමිත්ත අනිමිත්ත වෙන එක. මම නැවතත් මතක් කරනවා නිමිත්ත තමයි ආකාර ලිංග නිමිති උද්දේශ වශයෙන් අපි හොඳට පෙන්වලා දෙන්නේ මේ ආස්වාසි මේ ප්‍රසආසි බලන ඉන්නකොට ඉන්නකොට ඒක ගෙවෙනවයි කියලා කියන්නේ ඒක අනිමිත්ත බවටපත් වෙනවා ඒ කියන්නේ හොඳටම පේනවා සංසාරයක් කාලයක් අපි කෙලෙස් වැව්වට මේ ආනාපාන සංසිඳ තරම් චුට්ටි කාලයක් ඇතුළත කෙලෙස් කපන්න පුළුවන් බුදුහාමර කියන දීර්ඝ වශයෙන් නම් දවස් හතක් යයි කියලා අති දීර්ඝවසන අවුරුදු 7ක් යයි කිය. හැබැයි මජ්ක්‍ධිම නිකාය සඳහන් කරන උදේ ඔබ පණීරය දන්න හැන්දනකට කපන්න පුළුවන්. ඒ කපනා කියන්නේ නිවන් දකින්නවා කියන එක නෙවෙයි නිවන් දකින්න පුළුවන් කියන එක. නිවන් දකින්න පුළුවන් කියන එක. ඒ නිසා ඒ මහා පොට්ටිත ස්වාමීන් වහන්සේ සාත්පුත්‍ර ස්වාමීන්ට සඳහන් කරනවා ස්වාමීනි මම ඔබ වහන්සේට 36 ආකාරකින් වඳිනවා. ඔන්න ඔබ වහන්සේ වගේ මේ විඥාණය විරාග නිසිත, නිරෝධ නිසිත, නිරෝධ නිසිත. විරාග නිබ්බිදා නිරෝධ නිසිත විතර කතා කරන මිනිහට තමයි ස්වාමීන් වහන්සේ ධම්ම කතිකයි කියන්නේ. මම ඔබ වහන්සේට ජාති ජරා මරණ විරාගය නිබ්බිදාව නිරෝධය වෙනස දේශනා කරන නිසා මම ඒකටත් අඳිනවා. ඔබ වහන්සේ ජාතිය විරාග නිරෝධ නිබ්බිදාවට අනුදේශනා කරන සේකට ධර්ම කතික වශයෙන් වඳිනවා කියලා 36 පොලක 12 ආකාරයක් ඔබ ආන්සේ ධර්ම කතික වශයෙන් මම වඳිනවා ඊට පස්සේ මේක දැනගෙන මේ අනුව කටයුතු කරන මිනිහට තමයි ධම්මාන ධම්ම ප්‍රතිපන්න කියලා කියන්නේ ධර්මයේ අනුව ජීවත් වෙනවා කියන්නේ ඔබ ආන්සේට ඒකටත් මම වඳිනවා කවදා හරි ස්වාමීන් වහන්සේක අවබෝධ කරපු මිනිහට තමයි මේ පටිච්ච සමුප්පන්න වශයෙන් නැත්තම් ධිට්ඨ ධම්ම වශයෙන් නිබ්බාණප්පත්ත කියන උභාන්සට ඒකටත් වඳිනවා මම. උභාන්ස මේ තුනම කරලා තියෙනවා 12 පොලක 36 පොලක වඳින්න ඕනේ කියලා. ඉතින් මේ විස්තරේ ගෙනල්ලා විස්තර කරන ඒ ස්වාමීන් වහන්සේ කටුකුරුන්ද ස්වාමීන් කියනවා අපේ ශාසනය මේ ටික නැති වෙලා කොච්චර කල්ද කියලා. අද බණක් කියනකොට කවුද මේ ජාති ජරා ව්‍යාධි මරණ වල විරාගයේ Nirodhe සහ Nibbida පිළිබඳ කතා කරන්නේ. දැන් කරන්න හදන තියෙන හොඳ හොඳ තැනක උපදින්නේ කොහෙද? මේකෙන් මැරිලා දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ චාතු මහරජිකට වැඩිය තාවතිංචි හොඳයි. තාවතිංචිට යාමේ හොඳයි. යාමටදී සුයාමේ හොඳයි. ඊට වැඩිය හොඳයි පරිණිම්මිත වසවත්තේ නිම්මිත නිම්මානවතේ පරිණිම්මිත වසී ඊටත් වැඩිය හොඳයි බ්‍රහ්ම පාරිසජ්ජේ. ඉතින් පොලිමේ හරි ඇසලා කියනවා මෙතෙන්ට යනවට වැඩිය මට පොඩි ගාණක් දීපන් මෙතෙන්ට යන්න හැම මන්ත්‍රීතුමාගේ ලියුම හදලා දෙන්නම් කියලා. ඉතින් මේ හැම තැනම විකුණන්න තියෙනවා. ඉතින් එක එක කාණ්ඩ වෙලා දෙනවා ඔතන ඉන්නේ මෙතෙන්ට යන්න මම පාර කියලා දෙන්නම්. කවදාකවත් මේ භවෙ කඩන පැත්තක් මේක පිළිබඳ නිබ්බිදාවක් කියන පැත්තක් මේක පිළිබඳ විරාගයක් කියන පැත්තක් නිරෝධයක් කියන පැත්තක් කතා කරන නිසා ඔයාව ගල්ජිය පණ්ඩිත ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා දැනටත් හරියට බණ වගේ මොනවද කට්ටිය කියනවලු ඒකකවත් නෑ නිබ්බිදාවක් ඇති කරන. ඒක කරන්න පුළුවන් තරම් මේ භවයේ ආසාව ඇති කරන. ඒ වගේම විරාගය නෙවෙයි රාගය ඇති කරන. නිරෝධය නෙවෙයි හටගන්ම ඇති කරන බණ තියෙන්නේ. ඉතින් ඒවට බණ නෙමෙයි කියන්නේ බයිලා කියලා. බණ නෙමෙයි. ඒ නිසා මේ ඒ විඥාන ආදී මේ සියලු ධර්මයෝ භංගුර බවත් ඒවත් මේ සවිවර දේවල් බවත් ඒ බව කතා කරලා තේරුම් අරගෙන එහෙම ධම්මානුපත් ධම්මාන ධම්ම ප්‍රතිපදාය කවුරු හරි ඉන්නවනම් ඒ මට පුද්ගලිකව මට තේිනේ නැසන් නිවන් දකින්න ඕනේ නැහැ. ඒ දැනගන්නේ නැති. ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාවට ඒ තරම් යන මිනිස්සයාට ඒක මේ අත්දකලා ඒ තෑග්ග ලැබෙන්න ඕනේ අපි මෙතෙක් කල් හිටියේ කොහෙද මොකද කරේ දැන් මේ මොකද කරන්න කියන දෙක මේ පරිවර්තනය වීමට මේ විඥානපච්චය නාම රූපං කියන එක තමයි ගොඩක්ම මම මේක අවධාර්ණය කියන ප්‍රඥා භාවනා කරන අයට වැදගත් සම්දිස්ථානය එතන විපස්සනා භාවනා කරන ප්‍රඥා විමුක්තිය ලබන අයට මේක වැදගත් සම්දිස්ථානය. නමුත් සමහර විටක සද්ධාවෙන් කටයුතු කරන සමතයෙන් කටයුතු කරන්නේ නැත්නම් තණ්හාව තැන අල්ලගත්තාම ඇති. නිසා යහසි දෙකක් කියනවා මිනිස්සු ලෝකේ චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියලා ප්‍රඥා විමුක්තියට මේක තේරෙනකොටම ඒකෙන් සම්පූර්ණ තමන්ගේ ජීවන රටාව සංසාරේ තමන් කරන හැම කටයුත්තක්ම අනුන්ගේ කරන හැම ගනුදෙනුවක්ම මේක හරහා තේරෙන්න පටන් ගන්නවා ඊට පස්සේ ඒක නිකන් අතියට මේ වැලිය වලින් අද මාලිගාවක් වගේ ඕක මේ ලයිසන් කරන්නයි පේන් කරන්නයි යන්නේ දන්නවා මේක බොල් බව. ඊට පස්සේ ඒක ඉමීඩියට් ගැලපෙනවා. නමුත් ඒක විතරක්ම නෙමෙයි තියෙන්නේ. ඊට අමතරව මේ තෘෂ්ණාව ගෙවන් කිරීමේ චේතෝ විමුක්තිය හරහා යන ක්‍රමයකුත් තියෙනවා. නමුත් මේ කොටස හිතේරවාදී අර්ථකතනයේ ගිලී යෑම සිංහලයට තරම් නොවන තරම්. මේක අත්‍යවශ්‍ය කොටසක් මේ භාවනාවේ මේ දේශනේ තියෙන හරිම දිදුලන හරිම රැඩිකල් වාදී හරිම විප්ලවීය දෙයක්. ඉතින් ඒ නිසා මේ සම්මතයක් රකින්න කෙනාට එහෙම නැත්නම් දිගට පැවතීමක් කරගෙන යන කරන්න මාදි. ඒ නිසා මම කියන්නේ ඔක්කොටම මේක තේරිය යුතුයි තේරෙනවා තේරේවා කියලා. මොකද සමහරුන්ට ඒකම තමයි රසය සමහරුන්ට එහෙම නෙවෙයි. නමුත් දෙගොල්ල කොයි කොල්ලන්ට හරි කමන්නේ මේ බුදුජානනාංශකේ දේශනාවේ තියෙන දේශනා විලාසය එහෙම නැත්නම් ඒකේ විචිත්‍ර භාවයේ තේරුම් ගැනීමේදී අපිට තව <clears throat> කරගෙන ගිය වැඩේ ඔත්තනෑර කම්මැලි නොවි නැවත නැවතත් ඒක කරන ධෛර්යයක් ඇති වෙන නිසා මේවා මතු කර කර මතු කර දෙන එක වටිනාකමක් තියෙන. ඒ නිසා එවැනි මතු කර ගැනීමක් මේ ධර්මෙම සිද්ධ වේවා. සිද්ධ වෙලා තමන් කරගෙන යන වැඩේ අත්නෑර දිගට කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සියලු දෙනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.